දැන් යා රාගයට බයයි. දැන් යා ද්වේෂයට බයයි. ගින්නෙන් පිටුන කෙනා ගින්න ගැන සිහි කරද්දී හරි අපූර්වයි කියනවද? බයද? බයයි. ආන්ගේ වගේ ආරි සත්‍ය මුකින් තේරුම් ගන්න. තමාගේ ජීවිතය තුළ ආරි සත්‍ය තේරුම් ගන්න කියලා ඒකට බය ඒ රාගයට, ද්වේෂයට, මොහයට බයයි. ආන් මේ බය නිසා එයා රාගය දුරු කරගන්න කැමති නෙමෙයි. එතකොට එයා ඉපදුන රාගයට, ඉපදුන ද්වේෂයට, ඉපදුන මොහයට කැමති නෑ. බයයි. ඒක දුරු කරන්න එයා කැමති. ඒතර එයා උපන් අකුසලයේ දුරු කරන්න කැමති. ඒ උපන් අකුසලයේ දුරු කරන්න කැමතුන කියලා ඒ සඳහා වෑයම් කරනවා. ඒ කැමැති නිසා වෑයම් කරනවා. වෑයම් වෙනකොට වීර්යය උපදිනවා. එසේ වීර්යයෙන් යුක්ත කටයුතු කරන ශීත දැඩි කරගන්න. මම කොහොම හරි මේක දුරු කරනවා. ශීත දැඩි කරගෙන බලවත් ශීල කටයුතු කරමින් උපං කාමයේ බැහැ කරනවා. අන්න එකටයි ඒ උපං කාමයේ බැහැ කරන විදිහ අංග එකයි. ඒතර අංගයේ විදිහ උපං කාමයේ බැහැ කරන්න නම් යාළුවනේ රාගයේ සමුදු කිරීමේ කැමැත්ත තියෙනවා. ඒ කැමැත්ත බලවත් පවත්වා තියෙනවා. එසේ බලවත් පවත්වන කෙනා තුළ අකුසල කිපුණා උපන්නාන අකුසලාන ධම්මාන පහනා සම්නංජනි ඡන්දේ උපදිනවා. ඡන්දේ උපද ගන්නවා. වායන දිවයන් කරනවා. වීර්යං ආරම්භති වීර්ය ආරම්භ කරනවා. චිත්තං පාක්කානාදී අංශෝකාංශය. දැන් එයා තව සතරටපත් වෙනවා. උපන් අකුසලයේ බහැර කිරීමෙන් එයා තුළ උපන් සැප දැන් එයාට දැනෙනවා. උපන් අකුසලයෙන් නිදහස් වීමෙන් එයාට දැනෙන ඇතුළ සැප එයාට දැන් ප්‍රත්‍යක්ෂයි. එතකොට එයා ආයෙත් ඒ අකුසලයේ උපදව ගන්න කැමතිද? නෑ. දැන් නම් එයා නූපදු ඉපදු නැති අකුසලයේ උපදව ගන්න පින්නයක් කැමති වෙනවා. දැන් උපන් අකුසලයට බය වුණා ඒක වැයම් කළා. ඔව්. වීර්ය උපදවගෙන හිත ඇති කරගෙන ප්‍රධාන වීර්ය කළ බෑර කරා. දැන් සැප එයාට දැනෙනවා. ධර්මයේ ධම්ම දැනෙනවා. දැන් එයා නූපන් අකුසලයේ උපදව ගන්න නැති වෙන්න කැමති. අනුපන්නා අකුසලාන ධම්මානම් අනුපාදා චන්දං ජනිත කැමති පුදුරා වායම දිවයන් කරන ජීවියන් ආදර එවිරිය අරමුණු චිත්තම් පක්කන්නා චිත්ත බලවත් කරන කල ප්‍රධාන වේදනා එන්න දෙන්නේ නැහැ කමක්ෂා වලකන දැන් යාට තවත් සැප දැනෙනවා උපන් අකුසලේ බැහැර කරනවා නූපන් අකුසල් එන්න නොදී වලක් කරනවා දැන් සැප බලවත් සබ බලවත් ගුණයේ අකුසල නිපන් නිසා ඇතිවන දුක් පීඩා දැන් නෑ. ගින්නෙන් තැවෙනකොට එයා අතිම්පයින් හරි කමක් නෑ ගලහ ගින්න නිවනවා. දැන් එයාට ගින්නේ තැවෙන ස්වභාවය අඩු වෙන්න පටන් ගන්නවා. දැන් එයාට සැපයි. ඊට පස්සේ ගිනි නිවන්ට වුණා කරන හැකියාවන් තව උපදව ගන්න කැමතියි. එයා නූපන් කුසල උපදව ගන්න කැමති. අනුපන්නාන කුසලාන ධම්මාන උප්පාදාය. නූපන් කුසල උපදව ගන්න මට නැත්තම් කියලා කැමති වෙනවා. අනුපන්නාන කුසලාන ධම්මාන උප්පාදාය චන්දං තනි. කැමති පුදුම වායම දිවයකම විලියන් ආරපති වීකම චිත්තම් පක්කන්න චිත දැඩි කර ගන්නවා. ආදා ප්‍රධාන වීකම නූපන් කුසල උපදව ගන්නවා. තමා තුළ නොතිබූ ඉන්ද්‍රිය සංවරය යාචි කරගන්න. තමා තුළ නොතිබූ හිියත උපදව ගන්න උපදවගත් හිියත බලවත් කරගන්න. සංවර බව ඇති කරගන්න. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා සම්පජානීය උපදව ගන්නවා. මේ විදිහට නොතිබූ කුසල් එයා උපදව ගන්නවා. දැන් නොතිබූ කුසල් උපදව ගත්තාම තවත් එයාට සැප සහිතයි. දැන් කලින් අසංවර වූ ඉදරංගෙන් ඉන්නකොට ඇහැට දැක්ක ප්‍රිය රූපය ප්‍රිය රූප දැකලා නිමිති හිතේ රැඳුනහම ඒවා සීකර කර ඉඳලා රාගී පිළිලා විඳපු දුක් යාට සී වෙනවා. දැන් එයා ඉංග්‍රීසි සංවර කරගත්තා. දැන් ප්‍රේ නිමිති නෑ. ප්‍රේ නිමිති නැති නිසා හිතේ කටු වෙනින්නේ නෑ. දැන් කටු රහිත සිතකින් වාසය කරනවා. කලින් කටු වෙනදක සයනය කරා. හැරෙන හැරෙන පැත්තේ කට වැටෙනවා. ගැළවීමක් ඇතුව හිටපු කෙනා දැන් කට එකනික ගැළවෙන්න පටන් ගන්නවා. සෝමහස. දැන් හිතේ දුක් පීඩා නැහැ. රාගගිනි නිවෙන්න ගන්නවා. දැන් යන සෝමහස. දැන් යා කල්පනා කරන දැන් යා උපන් අකුසල බහැර කරන කෙනෙක් නූපන් අකුසල උපදව ගන්න කෙනෙක් නූපන් කුසල උපදව ගන්න කෙනෙක් දැන් යා තුළ නූපන් කුසල් උපදවගෙන දැන් තියෙනවා. කලින් තිබුණ නැති කුසල් දැන් තියෙනවා. දැන් එයාට ආසයි තවත්. අසෝපහසුන් තියෙනවා. අකුසල් බැහැර වෙනවා. නොතිබුණු කුසල් දැන් යන්තම් ඉපදිලා තියෙනවා. එයා දැන් කැමති. එයා ආසයි උපන් කුසලයේ ඉස්තිර කරගන්න නැත්තම් නොනැසී තියාගන්න නැත්තම් බලවත් කරගන්න නැත්තම් පුළුල් බවට පත් කරගන්න නැත්තම් භාවනා කළා මේක පරිපූර්ණ කරගන්න නැත්තම් කියලා හිතේ. ඒකට කියනවා uppannā kusalānaṁ dhammānaṁ kicciyā පාත් කරගන්න නැත්තම්. අසමෝසා නොනැසී තියාගන්න නැත්තම්. විරෝ භාව වැඩි දියුණු කරගන්න නැත්තම්. විපුල විපුල බවට පත් කරගන්න නැත්තම්. එයා වීර්ය ආරම්භ කරනවා. එසේ වීර්ය ආරම්භ කරන කෙනා චිත්තං භක්තං චිත්ත දැඩි කරගන්නවා. එසේ චිත්ත දැඩි කරගන්න කෙනා පදහචි චිත්ත බලවත්යක් වඩපත් කරනවා. ඒ උපන් කුසල නොනැසි කියලා. උපන් කුසල පාත් කරනවා නොනැසි කියලා මහත් බව විපුල බවට පත් කරගෙන භාවනාවේ පරිපූර්ණයක් වඩපත් කරනවා. අන්නේ විදිහට කරගන්න. අකුසල පැහැර කරන්න ආකාර දෙකකින් කටයුතු කරනවා. කුසල උපදවගෙන උපදවගත කුසල පරිපූර්ණ කරගන්න ආකාර දෙකකින් කටයුතු කරනවා. එතකොට සතර ආකාරයකින් කටයුතු කරමින් අකුසල පැහැර කරනවා කුසල උපදවගෙන පරිපූර්ණ කරගන්නවා. අන්නේ ආකාර හතරට කියනවා ප්‍රධාන සංඛාර. ඒ ආකාර හතරට කියනවා ප්‍රධාන සංඛාර. එතකොට යාතුල ඡන්දේ තියෙනවා ඡන්දේ නිසා හටගත්ත සමාධිය තියෙනවා ප්‍රධාන සංකාම තියෙනවා. ඒ කර්ම තුනම පාත පුරුදු කරනවා. බහුල වශයෙන් පුරුදු කරනවා. දැන් මේ අතර සෝපහසුවක් කියනවාද අපහසුතාවක් කියනවා. දවසින් දවස මොහොතින් මොහොත එයා සැප කරා යන කෙනෙක් දුක බැහැර කරන කෙනෙක්. ඒක තමයි කතාවක්. දැන් දැන් මේ විදිහට කටයුතු කරනකොට එයා අරහත් වෙන්න කැමති. කැමති කැමැත්ත නිසා සැප ලැබෙනකොට වීර්යය ඉපදිනවා. දැන් වීර්ය නිසා සමාධිය තියෙනවා. ඒක යා තවදුරටත් ප්‍රධාන සංස්කාර පුරුදු දැන් යා සිතින් සැප විඳින කෙනෙක්. දැන් නිවනට බලවත් කැමති සිතින් සෝපාසු වෙනවා. දැන් නිවනට කැමති හිත ඉපදිනවා. ඒ සිත බලවත් පවත්තන්න පවත්තන්න ඒ සිත නිසා සමාධි වෙනවා. චිත්ත සමාධි. එයා හතර ආකාරයකින් ප්‍රධාන සංස්කාර පවත්වනවා. ආංගයා හොඳට ධර්මයේ විමසනවා. ඇස ගැන විමසනවා, කන ගැන විමසනවා, නාසය ගැන විමසනවා. ආයතන ගැන, ආධ්‍යාත්මික ආයතන ගැන, බාහිර ආයතන ගැන විමසනවා. මේ ආයතන හතර ගන්නේ කොහොමද නැසෙන්නේ කොහොමද? පංච පාදාස්කන්ධය ගැන විමසනවා. පටිච්චසමුප්පාදය විමසනවා. ධාතු විදිහට විමසනවා. ඒම විමසන් විමසන්නේ ඒ විමසීම ඒ විමසන්නේ ඇයි? මොකක් නිසාද විමසන්නේ? මම දැනුම හදාගෙන අනිත්‍යය කියන්නම් නෑ. මොකක් නිසාද මේ විමසන්නේ? එයා වීර්ය පුදගත්තේ මොකක් නිසාද? කැමැත්ත පුදගත්තේ මොකද? අරහත් වේලපත් වෙන්නේ. ඒ වීර්ය පුදගත්තේ 洗ってればね、キャマットもいるの。Then you are sheet of blue at the world. Arhat to your heart. They came at the team. Then you are the Ravi Vimusana. ආයතන විදිහට ධාතු විදිහට ස්කන්ධ විදිහට විමසන. ඒ නිසා අරහත්ත්වයටපත් වෙන්න. එතකොට අය අතර අරහත්ත්වයටපත් වීමේ කැමැත්ත තියෙනවා. ඒ කැමැත්ත සවකම් සමාධිය තියෙනවා. හතර ආකාරයකින් ප්‍රධාන සංස්කාර වල. අනාථ විපක්ෂයට වීර්යය තියෙනවා ඒ නිසා උපන් සමාධිය කියනවා හතර ආකාරයෙන් ප්‍රධාන සංස්කාර පවත්වනවා අනාථපතියේ විශ්ිත තියෙනවා ඒ නිසා උපන් සමාධිය කියනවා හතර ආකාරයෙන් ප්‍රධාන සංස්කාර පවත්වනවා අනාථපතියේ මේ විමසීම දැන් තියෙනවා ඒ නිසා උපන් සමාධිය කියනවා එයා හතර ආකාරයකින් ප්‍රධාන සංස්කාර පවත්වනවා අන් එයා සංඛාර ප්‍රධාන සංඛාර සමන්නාගත විසිපාන්තේ බලන කෙනා. එයා විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉතිපාදේ වඩන කෙනා. එයා චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉතිපාදේ වඩන කෙනා. එයා වී සමාධි එයා විමාංශා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉතිපාදේ වඩන කෙනා බවට පත් වෙනවා. අපි ඔබ සියලු දෙනාටම මේ උතුම් වූ ඉතිපාද ධර්මයන් ආරම්භ කරමින් සසර ගමන නිමා කරමින් මෙතනින් එතරට පැමිණීමේ මඟ ඇරඹීම පිණිස කැමැතිසි ඒ දුර්ලභ වූ සිත උපදව ගැනීමේ ඒ දුර්ලභ ලාභය ලබා ගැනීම